නොවේ සංගනිකාරාමයයි කියලා කියන්නේ පිරිස ඇසුරු කරමින් නිරන්තරයෙන් අල්ලාප් සල්ලාප දොඩමින් කල්ලි ගැහෙමින් ඒ පිරිස භජනය කරන්නට තියෙන රුචිකත්වයේ එහි ඇලුණු බව තමයි සංගනිකාරාම කියලා හඳුන්වන්නේ එතකොට මේ தත්වයෙන් බැහැර වෙලා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ තුන් ආකාර විවේකය ඇසුරු කරන තැනැත්තාටයි මේ ධහම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනාට මේ ධහම ප්‍රගුණ කළ නොහැකි කියලා උන්වහන්සේට එක්තරා විතර්කයක් මතුවෙනවා. එතකොට මේ පිළිබඳව පැහැදිලි කරද්දී මේ තුන් ආකාර විවේකය කෙටියෙන් හඳුන්වලා එහි පළමු කාරණේ පිළිබඳවයි පසුගිය ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ කාය විවේකය ඇති කරගන්නේ කොහොමද? කාය විවේකය කියලා කියන්නේ කුමක්ද? ඒ කාය විවේකයේ කෙබඳු පරමාර්ථයක් ඇතිව ගොඩනගා ගත යුත්තක්ද? ඒ සඳහා අපි සිහිනුවණින් කටයුතු කරන්නේ කොහොමද කියන කරුණු මුල් කොටගෙන පසුගිය ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අද දවසේ එහිම දෙවන කොටස පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්ත විවේකයයි කියලා කියන්නේ කුමක්ද? අපි ඒ කාය විවේකයේ පිළිබඳව දහම් කරුණු පැහැදිලි කරනකොටත් සිහිපත් කළා. හුදෙක්ම පිරිසෙන් ඈත් වෙලා රාජකාරි වගකීම් ආදියෙන් වෙන් වෙලා අපි පුටුවක් උඩට ඇඳක් උඩට වෙලා බොහොම කය පහසුවෙන් පවත්වාගෙන හිටියා උනත් මනස නිසිතන නැතිනම් මනස ආවේගයන්ගෙන් පිරීලානම් ක්ලේශ ධර්මයන්ගෙන් ආකූල ව්‍යාකූල වෙලානම් නොයෙකුත් මානසික ආවේගයන් දරාගෙන ඒවා තුළින් මනස හෙම්බත් වෙලා ආතතියටපත් වෙලානම් ඒබඳු පුද්ගලයාට ගත විවේකීව පවත්වන්නටවත් පහසු වෙන්නේ නැහැ කියන බව මේ චිත්ත විවේකයේ පිළිබඳව කතා බහ කරද්දී අපි මේ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා ඒ කුමක් නිසාද චිත්ත විවේකයයි කියලා හඳුන්වන්නෙම සිතෙහි පහළ වෙන විවේකී බව සිත අවිවේකී වෙන්නේ අකුසල පාප ධර්මයන් නිසා ක්ලේශ ධර්මයන් නිසා ප්‍රධාන වශයෙන්ම නීවරණ ධර්මයන් නිසා නීවරණ ධර්ම හැටියට මේ ශාසනයෙහි කරුණු පහක් දේශනා කරනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කොක්කුච්ච, විචිකිච්ඡා. මේවාත් පොදු ක්ලේශ ධර්මම තමයි. මේවා නීවරණ ධර්ම හැටියට ප්‍රධාන වශයෙන් මතුකොට දක්වා තිබෙන්නේ නිවන අහුරන නිවන් මගින් සත්‍යය බැහැර කරන ආපසු හරවන යලි යලිත් මනස ඒ නිවන් මගින් වෙන් කරලා මේ සසර නැමැති මඩගොඩෙහිම අලවා තබන ඔබා තබන මූලික ධර්මතා නිසායි මේ ධර්මතා පහ නීවරණ නිවන ආවරණය කරන ධර්ම කියන මේ නමින් හඳුන්වලා තියෙනවා. සමස්තයක් වශයෙන් මේ නීවරණ ධර්ම කොයිකත් පුද්ගල సంతානයේ කෙලසන දුර්වර්ණ කරන මානසික ශක්තිය හීන කරන හැකියාවන් මොට කරන ඒ බඳු ධර්මතාවයන්. නමුත් ඒවා සාමාන්‍ය ලෝකයේ තුල ඇතැම් වෙලාවට දිවි පැවැත්ම සඳහා මහෝපකාරී වෙනවා ඇතැම් වෙලාවට බාධා කරන අවස්ථා තියෙනවා නමුත් නිවන් දැකීම පිළිබඳව කතා කරනකොට ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට විශේෂයෙන් මේ සියලු ධර්මතා බාධාවක් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් කාමච්ඡන්දය කාමච්ඡන්දයයි කියලා කියන්නේ කාමයන් ප්‍රිය කරන ස්වභාවය. කාම කියලා කියන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි අරමුණු කරන්නට කැමති වෙන දේ. ඇහැට හසු වෙන ප්‍රේමනාප රූප, කනට හසු වෙන ප්‍රේමනාප ශබ්ද, නාසයට හසු වෙන ප්‍රේමනාප සුගන්ධයන්, දිවට රසයන්, කයට තමන් ප්‍රිය කරන විදිහේ ස්පර්ශයන්, මනසට තමන් ප්‍රිය කරන රුචි කරන ආරම්මණයන් මේවට කියනවා කාම කියලා. ඒ කාම සංඛ්‍යාත වූ ධර්මතාවයන් නැවත නැවත කැමති වෙන බලාපොරොත්තු වෙන ඇලුම් කරන ගිජුවන ඒ දෙසටම මනස නැමෙන ස්වභාවය හඳුන්වනවා කාමච්ඡන්දයයි කියලා. දැන් මේ කියන කාමච්ඡන්දය පුද්ගලයාගේ અભිවෘද්ධියටත් සමහර විට හේතු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ජීවිතය හොඳින් පවත්වාගෙන යන්නට අපි දියුණු වෙන්නට ඕන කීර්ති ප්‍රසාදාදිය ලබන්නට ඕන ඒ වගේම ශක්තිමත් වෙන්නට ඕන නිරෝගී වෙන්නට ඕන දිගු කල පවතින්නට ඕන මේ විදිහේ සංකල්පනා කාමච්ඡන්දේ උනත් ඒවා දිවි පැවැත්ම සඳහා පුද්ගලයෙක් හැටියට සමාජය තුල અભිවෘද්ධියට පැමිණෙන්නට ඒවා හේතුවක් වෙනවා නමුත් මේවා නීවරණ ධර්ම හැටියට දක්වලා තියෙන්නේ ඍජුවම නිවනට බාධා කරන නිසා අර මනසෙහි කුසල පක්ෂය ආවරණය කරන නිසා. එනිසා මේ නීවරණ හැටියට දක්වන ධර්මතාවයන් නිවන පිළිබඳව නිවනට සාපේක්ෂව අපි බලනකොට ඒවා පැහැදිලිවම බාධක ධර්ම හැටියට හඳුනාගත යුතු වෙනවා. නමුත් පැවැත්ම තුළදී ඇතැම් අවස්ථාවල සමහර කාරණා අපට සහාය හැටියටත් මතුවෙනවා විශේෂයෙන් කාමච්ඡන්දේ වැනි ධර්මතාවයන්. නමුත් ව්‍යාපාදයේ ගත්තෙන් පස්සේ නිවනට පමණක් නෙමේ පුද්ගල ජීවිතයටත් එය සැබවින්ම බාධා කරනවා. නමුත් සමහර වෙලාවට දිවි පවත්වන්න ද්වේෂය උදව් වෙනවා වගේ පෙනෙන අවස්ථා තියෙන්නට පුළුවන්. නමුත් දිවි පැවැත්වීමේදී ද්වේෂය අපට සහාය වෙන්නේ නැහැ. ගැටීම, ප්‍රතික්ෂේප කිරීම, වෙන්වීම, පලා යාම, බැහැර කිරීම, අමනාප වීම, නුරුස්සීම මෙබඳු ස්වභාවයන් මතු කරන්නට තමයි හැම විටම ද්වේෂය අපට හේතු වෙන්නේ. නමුත් ඒකත් නැතුව බෑනේ ඒ අවස්ථාවේදී එහෙම ගැටෙන්න නැතුව බෑනේ ඒ අවස්ථාවේදී එහෙම කල යුතුයමයිනේ. අනිවාර්යෙන් එහෙම කරපු නිසානේ අද අපි මේ තත්ත්වෙන් ඉන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම කාරණයක් හැටියට අපි කතා කරනවා ඉදිරියේදී ද්වේෂය නැමැති ක්ලේශ ධර්මය නීවරණයක් හැටියට මතුවෙන්නේ කොහොමද? දෛනික ජීවිතය තුළ මතුවෙන එම නීවරණය අපට සහාය කර ධර්මතාවයක් හැටියට වරදවා වටහාගන්නේ කොහොමද කියන කරුණු ඒ ව්‍යාපාද නීවරණය පිළිබඳව වෙනම කතා කරද්දී අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිසා මෙතනට ඒක දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. අපි සමස්තයක් වශයෙන්ගෙන මේ නීවරණ ධර්ම පිළිබඳව ওই විදිහට කතා බහ කළේ සමහර වෙලාවට මේ නීවරණ ධර්ම අපට භෞතික ජීවිතය මේ සාංශාරික පැවැත්ම සඳහා උදව් වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට උදව් නොවන දේවල් උදව් වෙනවා වගේ අපි වරදවා වටහා ගන්න අවස්ථා තියෙනවා. එතකොට ওই දෙපැත්තම වෙන්නට පුළුවන්. තීන මිද්ධය අපට පැවැත්ම සඳහා උදව් වෙනවා වගේ පෙනෙන්නට පුළුවන්. ඒ වගේම විචිකිච්ඡාව, උද්දච්ච කුක්කුච්ච අපට පැවැත්ම සඳහා උදව් වෙනවා වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් ඒ ධර්මතාවයන් සෑම කෙනෙකුගේම సంతාණයට බාධා ඇති කරන බව ඒවා ගැඹුරින් අධ්‍යයනය කරද්දී අපි හැම කෙනෙකුටම හඳුනා ගන්නට පුළුවන්. නමුත් මේ කාමච්ඡන්දය නැමැති නීවරණ ධර්මය ඒ අන්‍ය නීවරණ ධර්ම වලට වඩා වෙනස් වූ ධර්මතාවයක් කියලා කියන්නට පුළුවන්. ඒ කුමක් නිසාද නීවරණ වශයෙන් එකම ධර්මතාවයක් එකම විදිහේ හානියක් ඒ තුලින් සිද්ධ කළත් මේක සත්‍යයේ පැවැත්ම සඳහා සහාය වෙන උදව් වෙන ප්‍රධාන වෙන මූලය වෙන නීවරණ ධර්මය. ඒ නිසා මේ නීවරණ ධර්මය තමයි හඳුනා ගන්නට දුෂ්කර වෙන්නේ ප්‍රහාණය කරන්නට දුෂ්කර වෙන්නේ නිවන් මගෙහිදී බහුලවම බාධා කරන්නේ මේ නීවරණ ධර්මයේ තුලින් කුමක් නිසාද එය සත්වයාගේ පැවැත්මෙහි මූලය නිසා. තෘෂ්ණාව පදනම් කොටගෙන කාමයේ පදනම් කොටගෙන තමයි මේ ලෝක සත්ව ප්‍රජාව භවෙන් භවේ සැරිසරන්නේ. ඉතින් මේ ප්‍රධාන ධර්මතාවයට අභියෝග කරනකොට ඒ ප්‍රධාන ධර්මතාවයේ ඛණ්ඩණය කරන්නට උත්සාහවත් වෙනකොට හැම විටම ඒ පිළිබඳව ප්‍රතිවිරෝධතා මතුවෙනවා විතරක් නෙමෙයි ඉතා සූක්ෂම විදිහට වංචක ධර්ම හැටියට අපේ මනසෙන් විවිධ කාරණා මතුවලා මනස ආවරණය කරන්නට වෙනතකට යොමු කරන්නට උත්සාහවත් වෙනවා. ඉතින් ඒවා හොඳ සිහි කල්පනාවෙන් හොඳ ප්‍රඥාවෙන් හිටියොත් පමණයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ඒ බඳු ධර්ම මතුවෙනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේම ඒවා නීවරණ ධර්මද ඒවා ක්ලේශ ධර්මද කියලා අපිට කොහෙත්ම හඳුනා ගන්නට බැරි අවස්ථාවන්ට අපි මුහුණ දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සාමාන්‍ය ලෝකයේ තුල මේ කාමච්ඡන්දය කියන එක නීවරණ ධර්මයක්ය බාධක ධර්මයක්ය කියලා තෝරා බේරා ගන්නටවත් කෙනෙකුට දුෂ්කර වෙන්නට පුළුවන්. නමුත් නිවන් මඟ ගමන් කරන දහම ඇසුරු කරන සත්පුරුෂයින්ට මේ දහම් මඟ ප්‍රගුණ කරන්නට නම් ඒ කියන නීවරණ ධර්මයන් හඳුනාගෙන මනස ඒන් බැහැර කරගෙන මානසික විවේකය ඇති කරගත යුතුයි කියන බව මේ අනුරුද්ධ හාමුදුරුව හුදකලාව වැඩහිඳිද්දී උන්වහන්සේගේ සිහියට මතුවේ. එතකොට දහම්මගයි කියලා කියන්නේ මේ ලෝකයේහි යථා ස්වභාවය තේරුම් අරගෙන මේ කෙලෙස් ප්‍රහාණය කිරීම. යථා ස්වභාවයයි කියලා කියන්නේ හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය බද්ධ වෙමින් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය මේක ලෝක ධර්මතාවයක් ඒක තථාගතයන් වහන්සේ විසින් දේශනා කළේ ලෝව පවතිනා වූ ඒ ස්වභාවික න්‍යාය સિદ્ધාන්තය හඳුනාගෙනයි බුදුරු ඒ ලොවට දේශනා කරන්නේ එනිසා අපි බුද්ධ දේශනාව කියලා හඳුන්වනවා. නමුත් එය ලෝකෙහි පවතින ස්වභාවික સિદ્ધාන්තයක් එය බුදුරු පහළ වුණත් පහළ නොවුණත් සියලු කල්හි ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන මූලික ධර්ම න්‍යායක් කියන බව තථාගතයන් වහන්සේම දේශනා කරනවා. එතකොට මෙන්න මේ කියන ලෝක ධර්මතාවය හරියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සිත මේ නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වෙලා මානසික විවේකය අපට තියෙනවා නම් පමණයි. ඊළඟට ධර්මයේ හැටියට ත්‍රිලක්ෂණ ධර්මය අර පටිච්ච සමුප්පන්න වූ සංස්කාර ධර්මයන් තුල අනිවාර්යයෙන්ම පවතින ලක්ෂණ තුනක් තථාගතයන් වහන්සේ දේශනා කරන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එතකොට මේවත් අපි බුද්ධ දේශනාව හැටියට හඳුන්වන්නේ තථාගතයන් වහන්සේ විසින් දෙසු නිසා නමුත් උන්වහන්සේ මේවා දේශනා කරන්නේ ලෝකයේ තුල පවතින विद्यमान වෙන ස්වභාවික ලක්ෂණ හැටියට තමයි උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ කියන පටිච්චසමුප්පාද ධර්මය හා ත්‍රිලක්ෂණ ධර්මය කියන මේ විශ්ව ධර්මතාවය ස්වභාව ධර්මතාවයේ තියෙන මේ මූලික સિદ્ધාන්ත හඳුනා ගන්නට නම් මනසට අර ආවේග වලින් ආවරණය නොවුණු ව්‍යාකූල නොවුණු තැන්පත් වුණු සංසුන් වුණු මනසෙහි ශක්තිය අවදි වුණු ස්වභාවයක් පවතින්නට ඕන. එහෙම නිදහස් මනසක් නැති කෙනෙකුට මේ ලෝක ධර්මතාවයන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අනුරුද්ධ හාමුදුරුව මෙහිදී සිහි කරන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ මේ විවේකය තියෙන අයට පමණයි. කාය විවේකයේ තියෙන්නටත් ඕන. ඒ වගේම මේ නීවරණ ධර්මයන්ගෙන් බැහැර වුණු මනස පිරිසුදු කරගත්තු ස්වභාවයක් පවතින්නටත් ඕන. එහෙම වුණොත් තමයි මේ සූක්ෂම ධර්මතාවයන් නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුදහම හැටියට අපි මේ දහම ප්‍රගුණ කරද්දී විශේෂයෙන්ම අපට හඳුනාගෙන ප්‍රගුණ කරන්නට තියෙන දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒනොත් කරුණු කීපයක්ම අපට දැන හඳුනා ගන්නටයි තියෙන්නේ. ඒ කියන්නේ දුක කියලා කියන්නේ මොකක්ද? ඒ දුකට හේතුව මොකක්ද? එය දුරු කරන්නේ කොහොමද? කියන මේ කාරණා තුනම අපට හඳුනා ගන්නටයි තේරුම් ගන්නටයි තියෙන්නේ. හතරවෙනි කාරණේ තමයි අපිට පුහුණු කරන්නට ප්‍රගුණ කරන්න තියෙන්නේ ඒ තමයි ඒ කෙලෙස් නැසීම සඳහා මේ සසර ගමන නිමා කිරීම සඳහා අපි ක්‍රියා කළ යුත්තේ මොන ආකාරයෙන්ද කියලා බලන්න. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට එකම විදිහේ ක්‍රමයක් සියලු දෙනාට දේශනා කරලා තිබුණත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් අංග 8කින් යුක්ත වූ එකම මාර්ගයක් තමයි තථාගතයන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී සකල සත්වයින්ටම අනුමත කරන්නේ දේශනා කරන්නේ. නමුත් මේ කරන දේශනාව අපි පුරුදු පුහුණු කරද්දී පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ ස්වභාවයකින් තමයි වර්ධනය කරන්නට පුහුණු කරන්නට සිද්ධ වෙන්නේ. ඒ කුමක් නිසාද ඒ ඒ පුද්ගලයාගේ සද්ධාව, ප්‍රඥාව, වීරය, අදිෂ්ඨානය ඒ පිළිබඳව අවබෝධය, සිහි කල්පනාව එකින් එකට වෙනස් නිසා. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාංශාරික අත්දැකීම් වෙනස් නිසා, ලෝකය පිළිබඳව දරන ආකල්ප වෙනස් නිසා, ඒ ඒ පුද්ගලයාගේ මනසෙහි පහළ වෙන ක්ලෙස් ධර්මවල ස්වභාවය, නීවරණ ධර්මවල අඩු වැඩි බව, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය අඩු වැඩි බව මේ සියල්ලක් මත ඒ ඒ පුද්ගලයා අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු පුහුණු කරන රටාව උස් පහත් වෙන්නට පුළුවන් අනන්‍ය වෙන්නට පුළුවන්. නමුත් එකම ක්‍රමයකට තමයි එය පුහුණු කරන්නට තියෙන්නේ සිද්ධාන්තයක් වශයෙන් මූලධර්මයක් වශයෙන් ගත්තාම හැම දිනාටම එකම විදිහේ වැඩපිළිවෙලක් තියෙන්නේ. නමුත් ඒක පුරුදු පුහුණු කරද්දී ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින සාධක මත උස් පහත් වෙන්නට යම්කිසි අනන්‍ය වූ ස්වභාවයක් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කියන ධර්මතා ඒ කියන්නේ පටිච්චසමුප්පාදය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය ධර්ම කියන මේ තථාගත සද්ධර්මය අපි දහම හැටියට මූලික වශයෙන් හඳුනාගන්නේ මේ කාරණා තුනනේ. එතකොට දහම හැටියට අපි වසර 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමස්ත ධර්මය ඒ වගේම සුවාසූ දහසක් ධර්මස්කන්ධය අපිට මේ සියල්ලම දැන හඳුනා ගන්නට ඉගෙන ගන්නට මතක තියා ගන්නට ධාරණය කර ගන්නට නොහැකි වුණත් ඒ සියල්ලෙහි සාරයේ හැටියට මූලය හැටියට ගත්තහම මේ කියන කරුණු තුන අපිට අවදි කරගන්නට පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් ධහම පිළිබඳව විචක්ෂණ වෙනවා නම් ධහම පිළිබඳව යම්කිසි කෙනෙක් ගැඹුරු ඥානයක් ඇති කරගන්නවා නම් දහම යම්කිසි කෙනෙක් දෛනික ජීවිතයට මුසු කරගෙන පුරුදු පුහුණු කරනවා නම් මෙන්න මේ කියන ප්‍රධාන කාරණා තුන පිළිබඳව අපේ මූලික අවධානය යොමු වෙන්නට ඕනේ. පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවය කියන්නේ මොකක්ද? ඒ වගේම ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද? ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට හඳුන්වන්නේ කුමක්ද? එහි දැක්වෙන මාර්ග සත්‍ය අපි පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන මේ කාරණා ගැන අවධානය යොමු දැන් එතකොට අනුරුද්ධ හාමුදුරුවොත් හුදකලාව වාඩි වෙලා කල්පනා කරන්නේ තමන් වහන්සේ මේ තරම් වෑයම් කරලා උත්සාහ කරලා වීරය කරලා ඒ තවමත් මේ ධර්මතාවයන් Tamanට අවබෝධ නොවෙන්නේ කුමක් නිසාද? මොකක්ද ඒකට හේතුව? මේ ධර්මතාවයන් අවබෝධ කරන්නට ඕන නම් ඒතනත්තා තුල පැවතිය යුතු සුදුසුකම් මොනවද කියන බවයි උන්වහන්සේ හුදකලාව කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනකොට තමයි තුන්වෙනි කාරණේ හැටියට උන්වහන්සේට මේ කාරණේ සිහිපත් වෙන්නේ විවේකී මනසක් විවේකී කයක් ඇති කෙනෙකුට පමණයි මේ ධර්මතාවයන් මේ ලෝක ධර්මතාවයන් දැන හඳුනාගෙන තථාගතයන් වහන්සේ විසින් දුක් දුරු කරන්නට දේශනා කළ මේ ආර්ය මාර්ගය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ විවේකී බව ඇති කෙනාට පමණයි. එබඳු විවේකයක් නැති කෙනෙකුට නම් මේක පුහුණු කරන්නට හැකියාවක් නැහැ කියලා උන්වහන්සේට වැටහෙන්නේ. එතකොට කාය විවේකය අපි යම් ප්‍රමාණයකට ඇති කරගන්නට ඕන. නමුත් ඒ කාය විවේකය හුදෙක් කය පමණක් හුදකලා වීම ප්‍රමාණවත් නැහැ කියන බව විවිධ උදාහරණ ඇතිව අපි පසුගිය දේශනාවේදී පැහැදිලි කළා. ඒ වගේම විකෘති ආකල්ප විකෘති මනෝභාවයන්ගෙන් මනස පටලවාගෙන මග නොමග හඳුනා නොගෙන රුචි අරුචිකම් වලට වහල් වෙලා යම්කිසි කෙනෙක් ඒ විදිහට පිරිසෙන් ඈත් වෙලා හුදකලා වුණයි කියලා එය තේරුමක් ඇත්තේ නැහැ විමුක්තිය සඳහා. ඉතින් විමුක්තිය සඳහා ගුණධම් වඩද්දී අනිවාර්යෙන් ඒ හුදකලා බව අර්ථ සම්පන්න හුදකලා බවක් විය යුතුයි. එතකොට ඒ අර්ථ සම්පන්න හුදකලා බවක් වෙන්නේ කොහොමද කියන බව වඩාත් අර්ථවත් කරන්නේ මේ දෙවැනි කාරණේ. ඒ කියන්නේ චිත්ත විවේකයයි කියලා කියන්නේ කුමක්ද කියන බව තේරුම් ගත්තාම තමයි අපිට සැබවින් මේ විවේකයයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට පුළුවන් එතකොට චිත්ත විවේකය කියන්නේ මේ කියන නීවරණ ධර්මයන්ගෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ මනස ආවරණය කරන, මනස අඳුරු කරන, මනස කිලිටි කරන ලෝක ධර්මතාවයන් වටහා ගැනීමේ මානසික නිදහස මානසික ආලෝකය අහුරා දමන මේ ධර්මතාවයන් ගෙන් යම් කිසි කෙනෙකු මනස නිදහස් කරගන්නවා නම් අන්න ඒ තැනැත්තා චිත්ත විවේකයේ ඇතුව වාසය කරන කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ தত্ত্বය ඊටාම ප්‍රශස්ත මට්ටමින් ඇති වෙන්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ ධානවලට එළඹෙද්දි තමයි අපේ මනස සැබවින්ම මේ විවේකී ගුණය තුල, චිත්ත විවේකයේ තුල උපරිම උපරිම තලයන්ට වැඩෙන්නේ. ඉතින් දැන් එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි කොහොමද ධාන වඩන්නේ මේ ගිහි ජීවිතයක් ගත කරමින් මේ තරම් ප්‍රශ්න අ르බුද ගැටුම් සහිත ලෝකයේ තුල අපිට නම් ධාන වඩන්න විදිහක් නැහැ. එහෙනම් ඉතින් අපිට නම් ඒක කරන්න බැරි වැඩක් වගේ සංඥාවක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ ධානය කියන එක විවේකී භවෙහි උත්තරීතර අවස්ථාවක්. එතනට යන්නට පුළුවන් වුණත් බැරි වුණත් අපි හැම කෙනෙකුම తాවකාලික වශයෙන් හෝ ඒ ඒ අවස්ථාවට හෝ මේ ධර්මතාවයන් හඳුනාගෙන මනසින් බැහැර කරගන්නට උත්සාහවත් විය යුතුයි. පෙර දින ධර්ම දේශනාවෙහිදීත් අපි පැහැදිලි කළා Nirodha තුන් ආකාරයකින් ලැබිය හැකි තදංග නිරෝධය, විස්කම්බන නිරෝධය, සමුච්ඡේද නිරෝධය හැටියට. තදංග නිරෝධයයි කියලා කියන්නේ తాවකාලිකව. ඒ කියන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්මයකින් මනස ආවරණය වුණහම ඒ පුද්ගලයාගේ මනස අඳුරු වෙනවා, කිලිටි වෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඒ කාමච්ඡන්දේහි ව්‍යාපාදේහි තියෙන කටුක බව, එහි තියෙන નિસරු බව, එහි තියෙන කෙලසෙන ගතිය, ඒකෙන් සිද්ධ කරන අනර්ථය සිහිනුවණින් තේරුම් අරගෙන ඒක බැහැර කරගන්නට පුළුවන් නම් ඒ මොහොතේදී ඒ පුද්ගලයාට පුදුමාකාර සහනයක්, සුවයක්, නිවුණු බවක් දැනෙනවා. හැබැයි ඒක ਸਰව සම්පූර්ණ ක්ලේශ ප්‍රහාණයක් නොවන නිසා යලිත් වෙනත් අරමුණක් හරහා හෝ ඒ අරමුණම ගනිමින් හෝ ඒ නීවරණ ධර්මයේ මතුවෙනකොට ආපහු කැළඹෙන්න පුළුවන්. හැබැයි අර නීවරණ ධර්මයේ බැහැර කරපු අවස්ථාවේ යම්කිසි සහනයක් සුවයක් ගතට සිතට දැනෙන්නට පටන් ඒක තමයි තදංග නිරෝධයයි. ඒ කියන්නේ తాවකාලික නිවීම හැටියට ධර්මයේ හඳුන්වන්නේ. ඊළඟට විස්කම්බන නිරෝධයයි කියලා කියන්නේ අර ධානයකින් කෙලස් ධර්ම නීවරණ ධර්ම යටපත් කරලා තියෙනවා සති ගානක් මාස ගානක් අවුරුදු ගානක් සමහර විට ඒ කෙලස් ධර්ම තියෙන බවට හෝඩුවාවක්වත් මතුවෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාව තමයි විස්කම්බන නිරෝධයයි කියලා හඳුන්වන්නේ. අපි පෙර දින ධර්ම දේශනාවේදී මේවා ඉතා කෙටියෙන් පැහැදිලි කළා. එතකොට විස්කම්බන නිරෝධය කියන්නේ දීර්ඝ කාලීන වශයෙන් කෙලස් ධර්ම ප්‍රහාණය කරලා තියෙනවා. හැබැයි ඒ මූලයන් නැති කරලා නැහැ. මූලයන් නැති වෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී. ඒ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයදී. සමුච්ඡේද ප්‍රහාණයයි කියලා කියන්නේ කෙලස් ධර්ම යලි නොහට ගන්නා ආකාරයෙන් මූලය සහිතවම ප්‍රහාණය කරනවා. ඒක කෙරෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ධර්මයන් මාර්ග සිත් තුළින් තමයි ඒ කෙලස් ධර්ම මුලිනු පුටා දමන්නට මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ওই දෙවැනි අවස්ථාව ගැන තමයි මේ චිත්ත විවේකය ගැන කතා කරනකොට විශේෂයෙන් අවධානය යොමු වෙන්නේ චිත්ත විවේකයේ ඇති කරගන්නට අර තදංග නිරෝධය සහ විස්කම්බන නිරෝධය කියන මේ අවස්ථා දෙක හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට තදංග නිරෝධයයි කියලා කිව්වේ తాවකාලිකව කෙලස් ධර්ම ප්‍රහාණය කිරීම විස්කම්ම නිරෝධයයි කියලා කිව්වේ දීර්ඝකාලීන වශයෙන් කෙලස් ධර්ම ප්‍රහාණය කිරීම හැබැයි මූලය පවතිනවා අනුශය වශයෙන් సంతානෙහි පවතිනවා අවදි වෙන අවස්ථා බැහැර කරලා තියෙනවා ඉතින් ඒකේ ප්‍රසස්ත අවස්ථාවක් තමයි ධානයට සමවදිනවා කියලා කියන්නේ. ධානයට සමවදින්නට පුළුවන් වුණත් බැරි වුණත් අර තදංග වශයෙන් යලි යලි මතුවෙන මතුවෙන අවස්ථාවේ සිහිනුවණින් ඒ ක්ලේශ ධර්ම, නීවරණ ධර්ම දකිමින් හඳුනා ගනිමින් අපට ප්‍රහාණය කරන්නට පුළුවන් නම් ධානයටපත් වෙන්නට නොහැකි වුණත් එක්තරා ප්‍රමාණයක මානසික සංහිඳියාවක්, සැහැල්ලු බවක් පවත්වාගෙන ලෝක ධර්මතාවයන් දැක ගන්නට ඒ මනසේ ඇතිවෙනා විවේකී බව අපට උපකාර වෙනවා. එතකොට සිත විවේක ගන්නට සමහර කෙනෙක් කල්පනා කරනවා අපි ටිකක් නිදා ගන්නට ඕන. දැන් වෙහෙස වැඩි. හොඳටම මනස හෙම්බත් වෙලා තියෙන්නේ. මානසික ආතතියෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඒ නිසා නිදාගත්තොත් නම් ටිකක් පහසුවක් දැනෙනවා. ඇත්තටම පුද්ගලයෙක් බාහිර කටයුතු වලින් බැහැර වෙලා නිදා ගැනීම තුළ යම්කිසි ප්‍රමාණයක කායික මානසික සහනයක් ඇති වෙනවා. නමුත් මනසෙහි මේ නීවරණ ධර්මයන්ගෙන් ආකූල ව්‍යාකූල වෙලා පවතිනවා නම් ඒතනත්තාට නිින්දෙන් ලැබිය යුතු හැබෑ සහනය සැලසෙන්නට එය බාධාවක් වෙනවා. ඒ වගේම නිදාගෙන අවදි වෙලා පොඩි වෙලාවක් යනකොට ආපහු අර තිබිච්ච ටික ඔක්කොම එකින් එක එකින් එක මතක් වෙලා ආපහු තිබුණු තත්ත්වයටමපත් වෙනවා. ඒ නිසා නිදා ගන්නවයි කියන එක කාය විවේකයට යම් තරමක උදව්වක් වෙනවා චිත්ත විවේකයටත් ඊතා ඈතින් යම් කෙසේ සහයෝගයක් ලැබෙනවා නමුත් 100%ක්ම ඒක චිත්ත විවේකයට ප්‍රමාණවත් දෙයක් වෙන්නේ නැහැ මොකද මේ මනසෙහි පවතින ධර්ම తాවකාලිකව යටපත් වෙලා තිබුණා වුණත් ඒ කියන්නේ අර බාහිර ආරම්මණයන්ගෙන් උත්තේජනය නොවි ඒ එහෙමම පවතිනවා. හැබැයි මේ මනසේ ව්‍යාකූල తත්ත්වය දුරු කරන්නට ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අර ධානයක් තුලින් කරන්නේ නිදා ගන්නවා වගේ කටයුත්තක් නෙමෙයි. එතන කෙරෙන්නේ සිහියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව ඒකාග්‍රතාවේ මතු කර ගැනීමක්. ඒ කියන්නේ කුසල් අරමුණකම යලි යලිත් යලි යලිත් සිත පවත්වන්නට හුරු හුරු පුරුදුයි. එතකොට ඒ කුසල ආරම්මණයෙහිම නැවත නැවත සිත පවතිනකොට ඒ කුසල ආරම්මණය තුල ඇති කරන සැහැල්ලුව, සතුට, ප්‍රීතිය, නිදහස් බව, පිරිසිදු බව ඒ සිත් පරම්පරාවෙහි අඛණ්ඩව පවතී. එතකොට සිතට පුදුමාකාර සැනසීමක්, සැහැල්ලුවක්, සුවයක් දැනෙන්නට පටන් ගන්නවා. මේ ක්ලේශ ධර්මයන්ගෙන් හැම විටම සිත රළු කරන, රත් කරන, වික්ෂිප්ත කරන, අඳුරු කරන, ව්‍යාකූල කරන ස්වභාවයක් තමයි මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඇති කරන්නේ. ඒ නිසාම තමයි ඒවට කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් කියලා කියන්නේ කෙලෙසන ධර්මතා. අපේ සිතෙහි පවතින ප්‍රකෘති ගතිය කෙලසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටා මේ සිත ප්‍රභාස්වරයි නමුත් පරිබාහිරින් පැමිණෙන ආරම්මන නිසා ඒ මනසෙහි මේ උපක්ලේශ ධර්මයන් යලි යලි අවදි වෙනවා මතු වෙනවා එතකොට ඒ උපක්ලේශ ධර්මයන් මතුවීම නිසා අර මනසෙහි තියෙන ප්‍රභාස්වර ගතිය විනාශ වෙලා යනවා උදාහරණයක් හැටියට කියනවා නම් යම්කිසි විලක වතුර පැහැපත් වෙලා පවතිනවා. ඒ පැහැපත්ව වතුර පවතින්නේ විලෙහි මඩ නැති නිසාම නෙමෙයි. යට කොළ රොඩු මඩ නොයෙක් කිලිටි දෑ අපවිත්‍ර දෑ තියෙන්නට පුළුවන්. හැබැයි ඒක නොකැළඹෙන තාකල් අර පිරිසිදු වතුර ඊටාම පැහැපත්ව දර්ශනීය විදිහට විනිවිද දකින්නට පුළුවන් විදිහට එහි පවතින. යම් කිසි කෙනෙක් නැවත නැවත කෝටුවකින් හරි ගල් කැට දාලා හරි මොන ක්‍රමයකින් හරි අර අඩියේ තියෙන මඩ රොල්ල කලම්බනවා නම් නැවත නැවත ව්‍යාකූල වෙච්ච ආකූල වෙච්ච ස්වභාවයකින් තමයි පවතින්නේ. එතකොට කැලැත්වීම තරමක් වෙලා නැවැත්තුවොත් ඒ තුල පොඩි සංහිඳීමක් ඇති වෙනවා. ඒ නිසා අර නිදා ගැනීම හරහා පුංචි සහනයක් සැලසෙනවා වගේ අපට දැනෙනවා. හැබැයි ඒ තුලින් 100%ක්ම සහනයක් අපට සැලසෙන්නේ නැත්තේ මොකක් නිසාද? නිදාගත්තයි කියලා අපි අරමුණු නොගෙන ඉන්නේ නැහැ. දැන් අර සමාධිය චිත්ත ඒකාග්‍රතාවය අපි ඇති කරනකොට අර අකුසල ආරම්මණයන් නැවත නැවත මේක කూరు ගන්න, කාල් ගන්න, අවුස්සන්න අර මඩ රොන් මඩ ටික අවුස්සන්න කරන උපක්‍රමය අපි සම්පූර්ණයෙන්ම නවත්තලා සංහිඳෙන්නට අරින්නා වගේ වැඩක් තමයි අපි කරන්නේ භාවනාවේදී එහෙම නැත්නම් කුසල ආරම්මනවලදී. දැන් ගම්වල ඉන්න පින්නතුන් දන්නවා වතුර අපි ලිඳක් ඉහලා ඒ ලිඳ පිරිසිදු වෙන්න සමහරට අඟුරු කැට ටිකක් දානවා. එහෙම නැත්නම් වතුර අපි අරගෙන කලයකට මැටි කලයකට අරගත්තයින් පස්සේ ඒකේ වතුර ටිකේ රොන් මඩ ටික යටට බැහැලා පිරිසුදු වෙන්න අපි ඉංගිනේට කීපයක් සමහර විට ඒකට එකතු කරනවා. මේ විදිහට වසවිස නොවන සමහර උපක්‍රම ගැමි මිනිස්සු භාවිතා කරනවා ජලය පිරිසිදු එතකොට අර නිකම්ම තියලා තියෙනකොට යම් කිසි වෙලාවක් ගත වෙද්දි ටික ටික ටික ටික අර රොන් මඩ ටික යටට බැහැලා යම්කිසි පැහැපත් බවක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි පිරිසිදු කරන පවිත්‍ර කාරකයක් ඒකට එකතු කළාම ඒ තුලින් වඩා ඉක්මනින් ඒ ජලය පිරිසිදු වෙලා රොන් මඩ ටික යටට තැන්පත් වෙලා අර පවිත්‍රතාවය මතු කරනවා. අන්න ඒ වගේ වැඩක් තමයි අපි මේ නීවරණ ධර්ම ප්‍රහාණය කිරීම කරන්නට උත්සාහ කිරීම හරහා භාවනාව හරහා සිහිය සහ ප්‍රඥාව හරහා අර කුසල ධර්මයක් නැවත නැවත සිහි කිරීම හරහා කුසල් අරමුණු ගැනීම හරහා අපි කරන්නේ අර ජලය පිරිසුදු කරන යම්කිසි පවිත්‍ර කාරකයක් ඒකට එකතු කිරීම වගේ වැඩක් තමයි අපි කරන්නේ. නිදා ගැනීම හරහා සිද්ධ වෙන්නේ අර බාහිරින් ගන්න තදබල කැළඹවීම නවත්තනවා. හැබැයි මනස අරමුණු ගන්න එකෙන් 100%ක්ම නැවතිලා නැහැ නිදාගත්තයි කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි සිහින දකින්නේ. තොර සිහින දකින්නවා කියලා කරන්නේ ඒ ආරම්මන නැවත නැවත නැවත නැවත ග්‍රහණය කරනවා. එතනදී ඉන්ද්‍රිය හරහා තීක්ෂණ විදිහට ආරම්මන ගැනීමක් කෙරෙන්නේ නැහැ. ඇස කන නාසාදිය තරමක් අක්‍රිය කරලා තියෙනනේ. හැබැයි නින්දෙදී අපි සිහින දකිනකොට සමහර වෙලාවට ඒ කය හරහා කන හරහා ලැබෙන ආරම්මන යම් ප්‍රමාණයකින් ග්‍රහණය කරමින් චිත්ත පරම්පරා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ඇඳකින් වැටෙන්න යනකොට අපි දුර ගමනක් යනවා. ඔන්න දැන් හෙලකින් අපි පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. ඒ වගේ ස්වභාවයන් අපි දකින්නේ අර ඇඳෙන් පහලට වැටීම හරහා කය තුල සිත තුල සිද්ධ වෙන ඒ කම්පනය අපි චිත්ත රූපයක් හැටියට අත්දකිනවා සිහිනයක් හැටියට අපි දකිනවා. එහෙමනම් ඒතනත්තා ඒ මොහොතේ යම් ප්‍රමාණයකින් අරමුණු ගන්නවා. ඊළඟට මිනිස්සු කැළඹුණු සිතින් නිදාගත්තාම සිහිනෙන් බය වෙනවා. අර දවල් කාලයේදී එහෙම නැත්නම් ජීවිත කාලයේදී එහෙම නැත්නම් පෙර භවයේදී ගත්තු අර මනස ව්‍යාකූල කරන්න හේතු වෙන ආරම්මණයන් යලි යලිත් උපාදාන කරගෙන තියෙන නිසා ඒවා අරමුණු කරමින් චිත්ත වීති හට ගන්නවා. එතකොට තමයි ඒ පුද්ගලයා අර මානසික වශයෙන් යම් කැළඹීමකටපත් වෙලා සමහරට බියපත් වෙලා දාඩි දාගෙන උනත් නැගිටින්නට පුළුවන්. එතකොට දැන් අපිට එහෙමනම් එතනින් පැහැදිලි වෙනවා නිදාගත්තයි කියලා 100%ක්ම චිත්ත විවේකයේ පුද්ගලයෙකුට ලබන්න පුළුවන්කමක් නැහැ. කයට යම් කිසි ප්‍රමාණයක සහනයක් සැලසෙන්නට පුළුවන්. නමුත් සිත සංසුන් වෙන්නට නිින්දයාම පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ හැබැයි ඒක අපිට ප්‍රමාණවත් ඒක කොහෙත්ම උපකාර වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. මොකද කායික වශයෙන් ඇති වෙන සංසිඳීම හරහා අර මනසට දැඩි කම්පනයක් ඇති කරන්නට මනස කලම්බන්නට ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මේ පංචේන්ද්‍රයන් හරහා නිරන්තරයෙන් ඇති කරන ආකූල ව්‍යාකූල භාවය තරමක් සංසිඳවන්නට නින්දාපට උදව්වක් වෙනවා. නමුත් මනෝද්වාරයේ හරහා නැවත නැවත චිත්ත පරම්පරාවන් ඇති වෙනවා. ඒ ඇති නිසා තමයි නින්ද ගියා වුණත් අපි සිහින දකින්නේ සිහින දැක්කත් නොදැක්කත් ඒ පුද්ගලයාගේ අර මානසික කැළඹිලි ගතිය తాවකාලිකව වැහිලා තියලා ආපහු අවදි වෙච්ච ගමන් යලි යලිත් මතුවෙන්නට පටන් ඉතින් එහෙමනම් නිନ୍ଦ කියන එක අපට ගතට යම් කිසි සහනයක් ඇති කරන්න පුළුවන් ගෙවි ගිය කොටස් වැඩෙන්නට ඒ වගේම අර වෙහෙස කර බව අඩු වෙලා යම් ප්‍රබෝධ බවක් ඇති වෙන්නට. නමුත් මනසට නිନ୍ଦ කියන එක අවශ්‍ය දෙයක් නෙමෙයි. මනස සැබවින්ම සැහැල්ලුවටපත් වෙන්නේ කුසල ආරම්මණයන් නිසා, නිදා ගැනීම නිසා නෙමෙයි. නිନ୍ଦ කියලා කියන්නේ මනසට සැබවින්ම ක්ලේශ ධර්මයක්, නීවරණ ධර්මයක්. ඒක තමයි තීන මිද්දේ හැටියට අපි හඳුන්වන්නේ. ඒතර කයට නිନ୍ଦ අවශ්‍යයි. නමුත් සිතට නිନ୍ଦක් අවශ්‍ය නැහැ. කයේ නිନ୍ଦ රහතන් වහන්සේලාට බුදුවරුන්ටත් අවශ්‍යයි. ඒ නිසා තමයි උන්වහන්සේලාත් පැය කිහිපයක් හරි දවසකට සැතපීලා විවේක ගන්නේ. හැබැයි තීන මිද්ධ නිසා නෙමෙයි. මේ කරුණු අපි තීන මිද්ධ නීවරණය ගැන පැහැදිලි කරද්දි විශේෂයෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තීන මිද්දේ දුරු කරලා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා මුලිනු පුටා දමලයි තියෙන්නේ සියලු කෙලසුන් නැසලා ඉන්න නිසා. එමනම් උන්වහන්සේලා කුමක් සඳහාද සැතපෙන්නේ? තීන මිද්ද නීවරණය සඳහා නෙමෙයි, එයට වසඟ වීමක් නෙමෙයි, එතනදි කෙරෙන්නේ අර කයට අවශ්‍ය විවේකය ලබා දීමයි. හැබැයි සිතට ඒ තුලින් ඒ බඳු විවේකයක් ලබන්නට නොහැකි නිසා තමයි උන්වහන්සේලා නිරන්තරයෙන්ම ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මනසේ ගොඩනගාගත්තු ධානය මාර්ගඵල ආදියට සමවදිමින් මානසික සහනය සලස් විඳිනෝ ඇත්තටම උන්වහන්සේලාට අමුතුවෙන් මානසික සුවයක් මතු කරන්න දෙයක් නැහැ. තියෙන මානසික සුවය භුක්ති විඳීම. එහෙම නැත්නම් ඒකට සමවැදීම පමණයි ඒ කෙලෙස් නැසූත්තමින් සිද්ධ කරන්නේ. එතකොට ඉන් මෙපිට ප්‍රතජන සත්වයින්ට ඒ නීවරණ ධර්ම ප්‍රහාණය කිරීම සඳහා අර විදිහේ කුසල ආරම්මණයක් නැවත නැවත මෙනෙහි කිරීම ඒ කුසල් අරමුණකට සමවැදීම යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නොවන හැම මොහොතකම අපේ මනස අකුසල ආරම්මණයන් මත පවතිමින් අකුසල භාවනාවක තමයි අකුසල සමාපත්තියක තමයි යෙදී සිටින්නේ අපි අසිහියෙන් ඉන්න හැම මොහොතකම. ඒතර කාමච්ඡන්දය ඇති වෙනකොට අපි සිහියෙන් ඉන්නවා නම් අපිට දැනෙනවා දැවෙන රත් වෙන වික්ෂිප්ත වෙන කැළඹෙන ගතිය. එතකොට අන්න ඒ ගතිය මනසෙහි පවතින තාක්කල් අපිට සහනයක් නැහැ. ඒ වගේම ද්වේෂය අපේ මනසේ පවතින තාක්කල් අපට සහනයක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම වික්ෂිප්ත බව, විචිකිච්ඡාව අපේ මනසේ පවතින තාක්කල් අපට සහනයක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා ඊබඳු මනෝභාවයන්ගෙන් අපේ මනස රත් කරනවා, කලම්බනවා, ව්‍යාකූල කරනවා, කිලිටි කරනවා, අඳුරු කරනවා, අර මනසේ තියෙන පැහැපත් බව නැති කරනවා, අකර්මණ්‍ය කරනවා. අර ලෝකය දකින්නට තියෙන නිදහස් බව විවේකී බව සම්පූර්ණයෙන් අහුරා දමනවා. ඒ නිසායි මේ නීවරණ ධර්ම ලෝකය දකින්නට, ධහම දකින්නට බාධා කරනවා කියලා හඳුන්වන්නේ. එතකොට මෙහි පළවෙනි කාරණය තමයි කාමච්ඡන්ද නැමැති නීවරණ ධර්මය. කාමච්ඡන්දයයි කියලා කියන්නේ අර ඉන්ද්‍රයන් හරහා ලබන ආරම්මණයන් නැවත නැවත කැමතිවන ඒවාටම යොමුවන ඒවා අපේක්ෂා කරන ගතිය තමයි කාමච්ඡන්ද කියලා හඳුන්වන්නේ. ඒ කාමච්ඡන්දය පුද්ගල సంతානය තුල මතුනහම අපි මුලින් සඳහන් කළා පුද්ගලයාගේ පැවැත්මට නම් එක්තරා ප්‍රමාණයකින් ඒක උදව් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දරු සෙනෙහස හැටියට පුද්ගල මනසෙහි පහළ වෙනවා දරුවෙක් පිළිබඳව යම්කිසි හැඟීම අපේක්ෂාව බලාපොරොත්තු. එතකොට දරු සෙනෙහස නිසා මේ ලෝක ප්‍රජාව පවතිනවා. මව්වරු දරුවන් ඕනෝන් බැඳී පවතින්නේ ඒ මාතෘ පීතෘ තුල ඇතිවෙන දාරක ස්නේහය නිසා. එතකොට ඒක නැති වුණොත් මේ ලෝකේ පැවැත්ම පවත්වාගෙන යන්නට බැරි රහතන් වහන්සේ නමක්ින් ඔබට නැවත නොපවතින්නේ උන්වහන්සේ යලි පහළ නොවන්නේ උන්වහන්සේ ඒ දරු ප්‍රජාව පිළිබඳව අපේක්ෂාවක් ඇති නොකරගන්නේ ඒ කියන කාමච්ඡන්දේ ස්නේහයේ තෘෂ්ණාව මනසින් සපුරා බැහැර වෙලා තියෙන නිසා. එතකොට දරු සෙනෙහස හැටියට ඊළඟට අඹු සැමියන් අතර ඔවුනොවුන් තුල පවතිනා වූ සෙනෙහස, ආදරය, රාගය මේවා තුලින් ලෝකය බොහෝ කාලයක් අන්‍යෝන්‍ය බද්ධභාවයෙන් ඔවුනොවුන් කෙරෙහි උපකාර භාවයෙන් ඔවුනොවුන් පිළිබඳ ප්‍රත්‍යභාවයෙන් ලෝකයේ පවතින්නට ඒ රාගයේ තෘෂ්ණාව බොහෝ කොට උදව් වෙනවා. ඒ ලෝකේ පැවැත්ම සඳහාම හැදිලා තියෙන මූලිකම સિદ્ધාන්තය තමයි මේ ඇලෙන බැඳෙන ගතිය. ඒක තෘෂ්ණාව හැටියට තථාගතයන් වහන්සේ හඳුන්වනවා. එතකොට ඒ තෘෂ්ණාව නැමැති මේ ඇලෙන බැඳෙන ගතිය නිසා තමයි නැවත නැවත පුද්ගලයා මේ සසර ගමනේ භව ගමනේ පවතින්නේ එයම තමයි නිවන් දැකීමට බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මොකද නිවන් දකින්නවා කියලා කියන්නේ ඒ භව ගමන පැවැත්ම නැවැත්වීමයි. එතකොට භව ගමන නවත්වන්නට නම් අර ප්‍රධාන සාධකය ඛණ්ඩණය වෙන්නට ඕන. ප්‍රධාන සාධකේ ඛණ්ඩණය නොවන තාක්කල් යලි යලිත් විවිධ ක්‍රම වලින් ඒක සූක්ෂම හැටියට හරි පවතිනවා නම් සත්‍යය සසර ගමනෙහි පවතින්නට ඒක හේතුවක් වෙනවා. නමුත් මේ චිත්ත විවේකයේ හැටියට මෙතනදී හඳුන්වන්නේ ਸਰව සම්පූර්ණයෙන්ම ක්ලේශ ධර්මයන් මනසින් ප්‍රහාණය කිරීම නෙමෙයි, එය හඳුන්වන්නේ උපදි විවේකයයි කියලා. ඒ උපදි විවේකයයි කියන තැනදී තමයි කෙලෙස් ධර්ම මුලිනුපුටා දමන්නේ අර මාර්ගඥානයන්ගෙන්. එතකොට මේ චිත්ත විවේකයයි කියන තැන අර යම්කිසි ප්‍රමාණයකින් ධානයේ ධානයකට සමවැදීම හරහා එහෙමත් නැත්නම් ධානයෙන් මෙපිට සිහිය සහ සමාධිය සිහිය සහ ඒකාග්‍රතාවය පදනම් කරගෙන අපිට මේ කෙලෙස් ධර්ම බැහැර කරලා සිතෙහි අර කුසල ධර්මයන් අවදි කරන්නට පුළුවන් ඒ අවස්ථාව තමයි මෙතන චිත්ත විවේක හැටියට හඳුන්වන්නේ. දැන් චේතෝ විමුක්තියයි කියලත් මේක හඳුන්වනවා වඩා ගැඹුරට ගිහිල්ලා ඒ ධාන තුලින් අපි යම් ප්‍රමාණයකට කෙලස් යටපත් කිරීමක් ප්‍රහාණය කිරීමක් කරන නිසා. එතකොට විදර්ශනාව තුලින් ප්‍රඥාව මුල් කොටගෙන කෙලස් ධර්ම සම්පූර්ණයෙන්ම අහෝසි කරනවට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. මේ ධාන හරහා ඒ කෙලස් ධර්ම විස්කම්බන වශයෙන් යටපත් කරලා මැඩපවත්වනවාට කියනවා චේතෝ විමුක්ති කියලා. ඉතින් ඇතම් උතුමන් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකම ලබනවා. ඇතම් උතුමන් පඤ්ඤා විමුක්තිය පමණක් ලබනවා. ඇතම් අය චේතෝ විමුක්තිය තුල යම්කිසි සහනදායි බවක් ලබනවා. නමුත් තවම ਸਰව සම්පූර්ණයෙන් කෙලස් ප්‍රහාණය කරලා නැති නිසා උන්වහන්සේලා දිගින් දිගට සසරෙහි පවතින්නට පුළුවන් පඤ්ඤා විමුක්තිය ලබන තාක්කල්. එතකොට මේ චිත්ත විවේකය ඇති කරගන්න අපි ওই විදිහෙන් හඳුනා ගන්නට ඕන මේ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය. එතකොට කාමච්ඡන්ද නීවරණයයි කියලා කියන්නේ ඒ ඉන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරන අරමුණු කරන අපි ප්‍රිය කරන කාම වස්තුන් පුද්ගලයන් ඒ වගේම ක්‍රියාපටිපාටින් මේ යමක් නැවත නැවත ඇලුම් කරනවා නම් ඒක හඳුන්වනවා කාමච්ඡන්දයයි. එතකොට ඒ කාමච්ඡන්දයට අරමුණු වෙන කාම වස්තුන් සජීවී හෝ අජීවී වෙන්නට පුළුවන්. ඒ වගේ මේක එක්තරා මනෝභාවයක් වෙන්නට පුළුවන්, ක්‍රියාවලියක් වෙන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් කීර්තිය ප්‍රසාදයට කැමති වෙනතට කීර්තිය ප්‍රසාදය කියලා කියන්නේ අතට අහු වෙන ඒ භෞතික වශයෙන් අපිට ගණනය කරන්නට පුළුවන් දෙයක්ම නෙමෙයි. නමුත් ඒවා අපි අපි ගැන මේ විදිහට ලෝකයේම දැන් දන්නවා අපි ගැන හැමෝම ගරු කරනවා කියන මේ මනෝභාවය නැවත නැවත උපදවාගෙන ඒක භුක්ති විඳින්නට සත්වයින් ප්‍රිය කරනවා. අන්න ඒ වගේ ඒක මානසික තත්වයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉන්ද්‍රයන් හරහා පරිබාහිරින් ග්‍රහණය කරන දෙයක් වෙන්නට පුළුවන්. ජීවී හෝ අජීවී දෙයක් වෙන්නට පුළුවන් මේ ඕනම දෙයක් කාම කියන මේ පොදු වචනයෙන් ගන්නට පුළුවන් ඉන්ද්‍රයන්ගෙන් ආස්වාදනය කරන්නට කැමති වෙන්නා වූ ආරම්මන කියන අර්ථයෙන් එතකොට කාම ඡන්දය කියලා කියන්නේ ඒබඳු අරමුණුම සොයමින් සොයමින් නැවත නැවත ඒ පිළිබඳවම උනන්දු වෙන ඒ පැත්තටම නැවෙන ගතිය තමයි කාම ඡන්දය කියලා කියන්නේ. ඉතින් මේක මනසෙහි පහළ වුණාම ඒක නීවරණයක් හැටියට හඳුනගන්නට නම් ඒ පහළ වුණු අවස්ථාවේ මනසට ඇතිවෙන වික්ෂිප්ත බව, චංචල බව, රත් වෙන දැවෙන ගතිය, ඒ වගේම ව්‍යාකූල වෙන ගතිය, කෙලසෙන ගතිය පැහැදිලිව දකින කෙනෙකුට තමයි මේක නීවරණ ධර්මයක්ය මේකෙන් මනසට හානි කරනවාය කියලා තේරුම් ගන්නට පුළුවන් එහෙම නැති කෙනෙකුට ඒක දැනෙන්නේ සැබවින්ම ආස්වාදයක් හැටියට ප්‍රියමනාප දෙයක් හැටියට තමයි එය දැනෙන්නට පටන් ගන්නේ. ඒ නිසා ඒතනත්තා කාමච්ඡන්දේ මනසට ඇති වුනහම නැවත නැවත ඒ කාමච්ඡන්දයෙන් අපේක්ෂා කරන වස්තුන් සොයන්නට පුද්ගලයන් සොයන්නට වෙහෙස මහන්සි වෙනවා. එතකොට එතනත්තාට ඒ වෙහස මහන්සි වෙන එක බරක් හැටියට දැනෙන්නේ නැහැ. මොකද අර කාමච්ඡන්දේ මනසේ තියෙන තාකල් ඒක ප්‍රියශීලී දෙයක් හැටියට තමයි දැනෙන්නේ. මේක බුදුදහමේ හඳුන්වන උදාහරණයක් හැටියට හරියට කුෂ්ඨයක් හැදිලා ඉන්න රෝගියෙක් වගේ. දදයක් වනයක් කුෂ්ඨයක් තියෙන තැනත්තාට ඒ කුෂ්ඨය නැවත නැවත කසන්න පටන් ගන්නවා. එතකොට ඒක කසන එක ඔහුට සුවයක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි කසන්න කසන්න නියපොතු පහරවල් වැදිලා නැවත නැවත ඒ රෝගේ බරපතල වෙනවා, පැසවෙනවා, ඔඩුදුවනවා. පස්සේ නැවත වේදනාව ඇති වෙනවා මේක උත්සන්න වෙනවා. හැබැයි ඒ වෙලාවට කහන එක සුවයක් වගේ තමයි දැනෙන්නේ. එහෙම නැත්නම් ගින්නට අල්ලලා තරමක් රත් කරන එක සුවයක් වගේ දැනෙනවා. හැබැයි ඒක දිගින් දිගට මෙහෙම කරන්න ගියයින් පස්සේ පැසවලා ඔඩු දුවනවා ඇරෙන්නේ ඒකෙන් සුවපත් වෙන්නේ නැහැ. නමුත් ඒ සුවපත් නොවුනට අර කැසීම අර දදය තුලින් වනය තුලින් කුෂ්ඨය තුලින් මතු කරන නිසා ඒතනත්තාට ඒ වෙලාවට කසන එක රත් කරන එක පහසුවක් වශයෙන් සුවයක් වශයෙන් තමයි දැනෙන්නේ. අන්න ඒ වගේ මේ කාමච්ඡන්ද නීවරණය මනසෙහි පහළ වුණාම පුද්ගලයාට ඒකට වසඟ වෙලා ක්‍රියා කිරීම ඊටාම සුවදායක දෙයක් හැටියට තමයි දැනෙන්නේ. ඒක කරදරයක් හැටියට, ඒක ගැටලුවක් හැටියට, බාධාවක් හැටියට, මේක හානියක් හැටියට කොහොමටවත් පේන්නේ නැහැ. මාරාන්තික ක්‍රියාවලියකට වුණත් ඒතනත්තා පෙළඹෙන්න පුළුවන්, අතපොවන්න පුළුවන් කාමච්ඡන්දේ නිසා. එතකොට මිනිස්සු යුද වදින්නේ ඒ වගේම මිනිස්සු කා කොටා ගන්නෙ ඒ වගේම නොයෙකුත් භයානක දේවල් වලට මිනිස්සු අතපොවන්නේ ඒ කාමච්ඡන්දයට වසඟ වුණාම මේ මනසින් ඉල්ලන දේ ලබා දීම තමයි ලොකුම සුවය කියලා උන්ට දැනෙන මේ පිළිබඳව බණ පොතේ කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා එක්තරා දුප්පත් මිනිස්සෙකුට ඕන කරනවා තමන්ගේ බිරිඳත් එක්කලා නැකත් ක්‍රීඩාවට නැකත් ක්‍රීඩාව කියලා කියන්නේ අලුත් අවුරුදු උත්සවය වගේ ඉන්දියාවේ තියෙන සැනකෙළියක් ඒකට යන්නට මේ තැනත්තා බොහොම දුප්පත් කෙනෙක් ඒ නිසා බිරිඳට කතා කරලා කියනවා තියෙන රෙදි සෝදලා පිරිසිදු කරලා හොඳට සකස් කරලා තියන්න අපිට මේ මේ උත්සවයට යන්න. පස්සේ මේ බිරිඳ බොහොම රූමත් කෙනෙක් මේ සැමියා ඇයට බොහොම ඇලුම් කරනවා. ඒ නිසාම මේ බිරිඳ කියනවා මට නම් මේ පරණේ වැඳගෙන යන්න බෑ මට හොඳ රතු රෙද්දක් ඇඳගෙන රතු රෙද්දක් පෙරවගෙන ඔබ සමග අතින් අත අල්ලගෙන යන්න පුළුවන් නම් අපි යමු එහෙම බැරි නම් මට නම් බෑ යන්න ඕන කෙනෙක් එක්කලා යන්න කියලා මේ බිරිඳ කියනවා ඊට පස්සේ අර ස්වාමියා කියනවා ඉතින් අපිට කොහෙන්ද රතු රෙදි අපිට ওই තියෙන එකක් පෙරවගෙන යමු පස්සේ අර භාර්යාව කියනවා ඉතින් ඕනකම තියනවා නම් හොයාගන්න බැරිද හිත තියනවා නම් මොනවද කරන්න බැරි පිරිමියෙකුට අනික මොනවද කරන්න බැරි අර රජ්ජුරුවන්ගේ ගබඩාවේ ඕනතරම් වටිනා සලුපිලි තියෙන්නේ, රතු වස්ත්‍ර ඕනතරම් තියෙන්නේ. ඉතින් ඕන්නම් කෙනෙකුට හොර රහසේ ගියොත් ඒයින් එකක් අරන් එන්න බැරිද? ඇත්තටම බිරිඳට ආදරේ තියෙනවා නම් මොනවා කරන්න බැයිද? මේ විදිහට අර කාමෙන් අර භාර්යාව Tamanගේ ස්වාමියාව පොළඹවනවා වැරදි දේවල් කිරීම සඳහා. ඉතින් අර මිනිස්සයත් අර කාමයෙන් වසඟ වෙලා බිරිඳට තියෙන තද ඇලීම බැඳීම තෘෂ්ණාව නිසා මේක බරපතල අනතුරක් කියලා දැනුණා වුණාට ප්‍රතික්ෂේප කළාට බිරිඳ නැවත නැවතත් උනන්දු කළා නැත්තම් මම එන්නේ නැහැ එහෙම තිබුණොත් තමයි මම එන්නේ කියලා. පස්සේ අර කාමයට වසඟ වෙච්ච මනස තෘප්තිමත් කරන්නට තියෙන ඕනකම නිසා භයානක කටයුත්තට මේ පුරුෂයා පෙළඹෙනවා. මහරාත්‍රිය හොර රහසේ ගිහිල්ලා රාජ ගබඩාවට බහිනකොට රාජපුරුෂයන්ට අහු වෙනවා. අහු වෙලා රජ්ජුරුව ළඟට ඉදිරිපත් කරනවා. රජ්ජුරුව කියනවා උල තියලා මරන්නට. පස්සේ මේ පුරුෂයා ප්‍රසිද්ධිය අරගෙන ගිහිල්ලා උල හිඳවනවා යටින් ඇනෙන උල ඉස්මුදුනෙන් මතුවෙනවා මතුවෙලා හුස්ම ටික පිට වෙනකන් වේදනාවෙන් මිරිකෙමින් ඒතනත් අර උලේ ඇමිනිලා ඉන්නකොට කපුටෝ ගිජුලිහිනියෝ අර හිස මත උල උඩ වහලා කොට කොට ඇස් ගලවලා කනවා මේ වෙලාවට මේතනත්තා අඳෝනා නගන්නේ කුමක් කියලාද මේ උලේ ඉන්න එකත් මට අමාරුවක් නෙමෙයි මේ ඇස් ගලව ගලවා ගිජුලිහිනියන් අනුභව කරන එකත් මට අමාරුවක් නෙමේ. මට තියෙන ලොකුම වේදනාව තමයි මගේ බිරිඳ සමග රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන අතින්නත අල්ලාගෙන සැනකෙළිය බලන්න යන්න නොලැබීම තමයි මට තියෙන ලොකුම දුක කියලා අර පුද්ගලයාර උල උඩ ඇමිනිලා ඉඳගෙන මරණ මොහොතේ විලාපද. එතකොට මොකද්ද මේකෙන් කියවෙන්නේ? මේ කාමච්ඡන්දය මනසට මතුවෙලා කාමච්ඡන්දයෙන් මනස ආවරණය වුණාම එයට ආහාර සැපයීම තමයි ලෝකේ ලොකුම දේ කළ යුතු හොඳම දේ හැටියට දැනෙන්නේ. ඒ මනසේ මතුවලා තියෙන කාමච්ඡන්දයයි හානිය ඒක තමයි මනස විනාශ කරන්න කියලා කොහොමවත් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට දැනෙන්නෙම හැඟෙන්නෙම සිතෙන්නෙම ඒක තමයි තමන් කියලා කියන්නේ ඒක තමයි මම කියලා කියන්නේ මගේ අවශ්‍යතාවයක් මේක. මට දැන් ඕන මෙන්න මෙහෙම එකක් කරන්න. අන්න ඒ විදිහට තමයි පුද්ගලයාට යලි යලිත් ඒවා දැනෙන්නට පටන් ගන්න. ඒ නිසා මේක නීවරණයක් කියලා කෙනෙකුට හඳුනා බැරි වෙන්නේ ඒක මමායනෙන් යුක්තව මම හැටියට තමයි ඒක ඇතුලේ මතුවෙන්නේ. ඉතින් පුද්ගලයින් මේ සංස්කාර ධර්මයන් මමත්වයෙන් අරන් තියනකොට ඒවාෙහි ගැඹුරු ඒවාෙහි වෙනස පුද්ගලයන්ට තේරුම් ගන්නට පහසු නැහැ. ତොර බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් පැහැදිලි කරනවා මේ කාම ඡන්දය යම්කිසි කෙනෙකුගේ సంతානෙහි ජනිත වුනහම ඒ సంతානය අඳුරු කරනවා කිලිටි කරනවා ව්‍යාකූල කරනවා ඒ අඳුරු කරන ස්වභාවය නිසාම ඔහුට කලයුත්ත නොකලයුත්ත නොඇතෙහි යනවා ලුද්ධෝ අත්තං නජානාති ලුද්ධෝ ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං ලෝභෝ සහතේනරං මේ ලෝභයෙන් එහෙම නැත්නම් කාම ඡන්දයෙන් තෘෂ්ණාවෙන් මනස ආවරණය වුනහම අත්තං නජානාති අත්ත කියලා කියන්නේ මෙතන කරන දෙහි ප්‍රතිඵල කරන මේ ලෝකයේ තුල හේතුඵල වශයෙන් දේවල් හටගන්නේ ඕනෑම හේතුවකින් හටගන්නා ඵලයට කියන අත්ත කියලා. ඊට ධම්මං නපස්සති ධර්මයේ පෙනෙන්නේත් නැහැ. ධම්ම කියන හේතුවට. ඒ කියන්නේ දේවල් සිද්ධ වෙන හේතු පෙනෙන්නෙත් නැහැ. දේවල් එහෙම කළාම ඇතිවෙන ප්‍රතිඵලය පෙනෙන්නෙත් නැහැ. ඒ නිසානේ දැන් අර පුරුෂයාට මේ රාජ ගබඩාවට හොරෙන් පැන්නහම මොකක් වෙයිද? එතකොට මට ජීවිතේ නැති වෙයිද? එතකොට එහෙම නැති වුණොත් මේ සැප ඔක්කොම නැති වෙනව නේද? ඒ මොකුත් ඒතනත්තාට ඒ වෙලාවට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ භයානකකම දැනෙන්නේ නැහැ. එතකොට මේ පොඩි අවස්ථාවක එක දවසක විඳින කම්සප්පයක් නිසා ජීවිතේම නැති කරගන්න ඕනද? ඊට වැඩිය වටිනව නේද ජීවත් වෙන එක? එතකොට ඔහුට සියල්ලක්ම වැහි යනවා. එතකොට අර්ථය පේන්නේ නැහැ. ඒ වගේම ධම්මං නපස්සති මොන හේතුව නිසාද මම මෙච්චර මේකට වහල් වෙන්නේ? ඇයි මම මේකට නතු වෙන්නේ? ඇයි මම මේකට මේ තරම් මුලා වෙන්නේ? මොකක්ද මේ ධර්මතාවය? ඔහුට ඒවා පැහැදිලිව පේන්නේ නැතු යනවා. එතකොට අර්ථය පේන්නෙත් නැහැ ධර්මය පේන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව පේන්නෙත් නැහැ ඵලය පේන්නේ නැහැ. හේතුව හරියට පේන්නේ නැති නිසා තමයි ඒක මම ආයෙනෙන් ග්‍රහණය කරන්නේ. මම තමයි මේ මට තමයි මෙහෙම හිතන්නේ. මේක මගේ අවශ්‍යතාවය. නමුත් මේ මනසට ආගන්තුකව පැමුණුණු මේ ක්ලේශ ධර්මයේ විසිනුයි මේ බලපෑම කරන්නේ. එයටයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. මේවා හරියට හඳුනා ගන්නට බෑ අපි සිහිනුවණින් හිටියේ නැත්තම්. එතකොට එය මමත්වයෙන් ගත්තහම මේ මගේ අවශ්‍යතාවයක් හැටියට ඒ ඕනෑම භයානක දෙයකට පෙළඹෙන්නට උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් ඒවා සපුරා ගන්නට බැරි වුණොත් මිනිසු දිවිනසා ගන්නට පාව පෙළඹෙන්නේ ජීවිතය පරදුවට තබලා අර ක්ලේශය පෝෂණය කරන්නට අපි වීරය කරන නිසා. එතකොට ඔය විදිහට ලුද්ධෝ අත්තං න ජානාති ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං ලෝභෝ සහතේනන ඒ ලෝභයෙන් එහෙම නැත්නම් කාමච්ඡන්දයෙන් තෘෂ්ණාවෙන් මනස ආවරණය වුණාම හරියට මහා ඝනාන්ධකාරයකින් වැහිලා ගියා වගේ කිසිවක් නොපෙනී අඳුරෙහි ගිලෙනවා එතකොට යන්තම් අතපත ගාලා අසු වෙන දේ හිතෙන දේ කරනවා විනා එතනින් එහාට කුමක් කළ යුතුද යා යුතු දිශාව කුමක්ද නොයා යුතු දිශාව කුමක්ද කළ යුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලා මේ කිසිවක් පැහැදිලිව හඳුනා ගන්නට බැරි එක්තරා අඳුරක ඒතනත්තා අතරමං වෙනවා. ඒ නිසායි මේකට නීවරණයයි කියලා කියන්නේ. ඉතින් මේ ස්වභාවයටපත් වුනහම දැන් කාමච්ඡන්දය එහෙම නැත්නම් තෘෂ්ණාව පුද්ගලයාගේ පැවැත්මට එක්තරා ප්‍රමාණයකින් සහාය වෙනවා. නමුත් ඔය විදිහට අගතිගාමී වුණෙන් පස්සේ ඒක පැවැත්මට උදව් වෙන්නෙත් නැහැ. ඒක විනාශය සඳහා හේතු වෙනවා. ඉතින් කාමච්ඡන්දය ඇති වෙන්නේ කොහොමද?